තෙරුවන් සරණයි. අද අපි සරල දේශනා යටතේ අපි සුපුරුදු පරිදි කරගෙන යන්නේ කරණීය මෙත්ත සූත්‍රයේ කරුණු තමයි. ඊට අමතරව මේ අමතර කාරණාවක් අද ඉදිරිපත් කරන්න ඕනි කියලා හිතුණා. ඒ තමයි ඉන්ද්‍රිය ධර්ම ගැන. එහෙම කිව්වහම ගොඩක් අයට ටක් ටක් ගාලා ඉන්ද්‍රිය ධර්ම ටික මතක් වෙනවා ඇති. ඉන්ද්‍රිය ධර්ම කීයද කියලා මතක් වෙනවා ඇති. ඒවයි තේරුම් මතක් වෙනවා ඇති. ඔක්කොම ටික මතක් වෙනවා ඇති. පොතේ දැනුමින් ඔක්කොම ටික මතක් වෙනවා ඇති. හැබැයි මේක කොහොමද අපිට බලපාන්නේ කොහොමද මේක නිවන් මගට රුකුල් දෙන්නේ උදව් වෙන්නේ මේ පැත්ත සමහර විට දන්නවා ඇති හැබැයි ඔබ නොදන්න පැත්තක් තමයි අපි අද කතා කරන්නේ සමහර විට කලාතුරකින් කෙනෙක් මේක දන්නවා වෙන්නත් පුළුවන් හරි අපි බලමු දැන් සාමාන්‍යයෙන් මම දන්නේ මේ කියන්න හදන කාරණාවත් දන්නවද කියන්න නිවන් දකින්නනේ අපි මේ හැමදේම කරන්නේ නිවන පිණිස එතකොට නිවන් දකින්න නම් අපිට මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම ටික සම වෙන්න ඕනි කියලා තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. සමබර වෙන්න ඕනි. සම තත්වයකටපත් වෙන්න ඕනි කියලා තමයි දේශනා කරලා තියෙන්නේ. මේක දන්නවද කියන දන්නේ නැහැ මේ කාරණාවවත්. ගොඩක් අය දන්නේ නැහැ. පොතේ දැනුම පස්සේ ගිහිල්ලා අර මතු පිටින් තමයි හැමදේම ස්පර්ශ කරන්නේ හරියට සාගරයේ මතු පිට දැකලා මතු පිට අතගාලා මතු පිට බෝට්ටුවකින් හරි නැවකින් හරි ගිහිල්ලා කෑ ගහනවා අපි සාගරය ගැන දන්නවා කියලා. නෑ සාගරය ගැන දැනගන්න නම් සාගර පතුලට කිමි දෙන්න ඕනේ. එතන තමයි නියම සත්‍ය තියෙන්නේ. සත්‍ය මොකද්ද කියලා පේන්නේ එතකොට තමයි සාගරයේ කිමිදුණු පතුලට කිමිදුණු කෙනෙක් දන්නවා මේ මතු පිට නෙමේ හරය තියෙන්නේ මොකක්ද කියලා එයා හරියට වෙනස දන්නවා. ඉතින් මේ ගොඩාක් නිවන් දකින්න යන අය මේ මතු පිට අතගාලා මතු පිට ඉඳගෙන තමයි හැම දෙයක් දිහාම බලන්නේ. ඒක තමයි ගොඩක් අයට වරදින්න හේතුව. හැබැයි සාගර පතුලට කිමිදිච්ච කෙනෙක් එහෙම යන්නේ නැහැ දේවල් දිහා එකපාරට විග්‍රහ දෙන්න. මොකද එයා ගොඩක් අය නොදන්න පැත්තක් දන්න නිසා. සාගර පතුලට කිමිදෙන්නේ අඩු ප්‍රමාණයක්. ගොඩක් මිනිසුන්ට සාගරය කිමිදෙන්න බෑ. ඒකට ලොකු පෞරුෂයක් ඕනේ. ලොකු අවදානමක් ගන්න හැකියාව තියෙනවනේ. ලොකු වීරයක් ඕනේ, ධෛර්යයක් ඕනේ. ඉතින් එහෙමයි අල්පයයි මේ ලෝකේ ඉන්නේ. ඒ නිසා තමයි නිවන් දකින්න පිරිස අඩු වෙලා තියෙන්නේ. ධර්මය අනුගමනය කළාට නිවන් දකින්නේ අඩු පිරිසක්. ඒකට සාගර පතුලේ කිමි දෙන්න ඕනේ. ඒ වගේ පැත්තක් තමයි මේ සෑම කාරණයකම තියෙන්නේ ධර්මය කියන්නේ එහෙම දෙයක්. ඉතින් මේ ඉන්ද්‍රිය ධර්ම ගැන අපි අද කතා කරන්නේ එහෙම පැත්තක්. ගොඩක් අය මේ ඉන්ද්‍රිය ධර්ම සම වෙන්න ඕනි කියන කාරණේ දන්නේ නැහැ නිවන් දකින්න. ඉතින් අපි බලමු මාර්ගඵල ලබන්න කොහොමද නිවන පිණිස මේක සම වෙන්න ඕනි කියන එක මේ සමතාවයටපත් වෙන්න ඕනි කියන එක सिद्ध වෙන්නේ කොහොමද කියලා. ඉතින් ඉන්ද්‍රිය ධර්ම කියන්නේ මොනවද කියලා අපි ඉස්සෙල්ලා බලමුකෝ. ඉන්ද්‍රිය ධර්ම තමයි ශ්‍රද්ධා ඉන්ද්‍රිය, වීරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය. මේ තමයි ඉන්ද්‍රිය ධර්ම පහ. ඉතින් මතක තියාගන්න අපි මොන විදිහට දැන් නිවන් දකින්න මොන වගේ කාර්යයක් අපි කළත් නිවන පිණිස ඒ හැම ක්‍රියාවක් ඇතුළෙන්ම ඉන්ද්‍රිය ධර්මවල අඩුවැඩිතාවයක් සිද්ධ වෙනවා අපි දන්නේ නැති වුණාට. යම් මොහතක අපි උත්සාහයක් ගන්නවා නම් යම්කිසි කෙලෙසයක් ප්‍රහාණය කරන්න කියන්නේ අපි මේ නිවන් දකින්නවා කියන්නේ කෙලෙසේ ප්‍රහාණය පිණිස කෙලෙස් ප්‍රහාණය පිණිස කටයුතු කරන දෙයන්නේ. එතකොට අපි ගන්න සෑම උත්සාහයකදීම ක්ලේශයක් ප්‍රහාණය කරන්න ගන්න සෑම උත්සාහයකදීම ඒ අදාළ ක්ලේශය ප්‍රහාණය පිණිස ප්‍රමාණවත් තරමට මේ ඉන්ද්‍රිය ධර්ම සම වෙනකොට ඒ කෙලෙසය කැපිලා යනවා ප්‍රහාණය වෙනවා. එහෙම දෙයක් තමයි වෙන්නේ සෑම ක්ලේශයක්ම ප්‍රහාණය වෙන්නේ මේ ඉන්ද්‍රිය ධර්මවල යම්කිසි සමබරතාවයක් අවශ්‍යයි. එතකොට අපි දැන් කියවනේ මොනවද ඉන්ද්‍රිය ධර්ම කියන්නේ කියලා. එතකොට කොහොමද මේවා සම වෙන්නේ? මොනවද මේවෙන් සම වෙන්න ඕනේ? මේ ඉන්ද්‍රිය ධර්ම පහෙන් පළවෙනි එක තමයි ශ්‍රද්ධාව. පස්වෙනි අන්තිම එක තමයි ප්‍රඥාව. මෙන්න මේ ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි දෙක සම වෙන්න ඕනේ, සමබර වෙන්න ඕනේ, සම තත්වයකට එන්න ඕනේ. හරියට එකම තරාදියේ දෙපැත්තේ තැටි දෙක වගේ. හරි සමබර වෙන්න ඕනේ මේ දෙක. ඉතින් යම් කිසි තැනකදී මේ ශ්‍රද්ධාව කියන එක වැඩි වෙලා ප්‍රඥාව අඩු වුණොත් මොකද්ද වෙන්නේ කියලා දන්නවද? ශ්‍රද්ධාව වැඩි වෙලා ප්‍රඥාව අඩු වුණොත් එයාගේ මනස මෝඩ ශ්‍රද්ධාවට වැටෙනවා. ඇයි ඒ? කාරණාව ගැන විමසලා තේරුම් ගන්න, විමසලා පහදින්න, විමසලා විශ්වාස කරන්න ප්‍රමාණවත් තරම් නුවණ නැහැ. එයා නුවණින් කල්පනා කරලා නෙමෙයි දෙයකට පහදින්නේ, ඒක විශ්වාස කරන්නේ. කිසිම විමසීමක් නැතුව නුවණින් ගලපන්නේ නැතුව දෙයක් දැකපු පමණින් අසපු පමණින් පහදින අය මේ ලෝකේ ඉන්නවා ඔබත් දන්නවා ඇති ඔබත් මේ අතර එක්කෙනෙක් වෙන්නත් ඇති හැබැයි ඒකෙන් කවදාවත් කෙලස් කැපෙන්නේ නැහැ. තව තව කෙලස් වලට තමයි පාර කැපෙන්නේ. තව තව කෙලස් උපදිනවා. මොකද මේ අය මෝඩ විදිහට පහදින්නේ. අහු වෙනවා ගොඩක් දේවල් වලට පදනම් විරහිත පැහැදීමක් තමයි ඒගොල්ලන්ගේ මනසේ ඇති වෙන්නේ. අර එක පාරට ෂණයකින් එන දෙයකට විශ්වාස කරගෙන පහදිනවා. ඉතින් මේ ප්‍රඥාව තිබුණොත් තමයි එයාට මේ අහන්න ලැබුණු දකින්න ලැබුණු ඒ පැහැදීමක් කියන කාරණය ගැන හරියට කාරණා කාරණා විමසන්න පුළුවන් නුවණ තිබ්බොත් අන්න ඒ නුවණින් විමසන්න පුළුවන් කෙනා හරියටම පහදිනවා. එයා දන්නවා මොකක්ද වෙන්න ඕනේ මෙතනින් මොකක්ද වෙන්නේ කොහොමද මේක වැඩ කරන්නේ ඒ ඔක්කොම දැනගෙන තමයි එයා ඒක අදාහගන්නේ විශ්වාස කරන්නේ. ඉතින් ඒ නිසා මේ ශ්‍රද්ධාව විතරක් වැඩි වුණොත් ප්‍රඥාව අඩු වෙලා එයා පාර වරද්දගෙන ඉන්නේ. ඊළඟට බලමු යම් කිසි වෙලාවක ප්‍රඥාව වැඩි වෙලා ශ්‍රද්ධාව අඩු වුණොත් මොකක් වෙයිද? ශ්‍රද්ධාව අඩු වෙලා ප්‍රඥාව වැඩි වුණොත් මොකක් වෙයිද? එයාගේ මනස කපටි වෙනවා, කෛරාටික වෙනවා. ඒ අය ගොඩාක් වෙලාවට වාදයට වැටෙනවා, තර්කයට වැටෙනවා. තර්කයෙන් වාදයෙන් තමයි ඒගොල්ලෝ කරුණු තහවුරු කරන්න උත්සාහ කරන්නේ. වචන එහෙට මෙහෙට පෙරල පෙරල තමන් ගත්තු මතේ සාධාරණීකරණය කරන්න තමන්ගේ මනස පෙළඹෙනවා. මේක සිද්ධ වෙන්නේ ඒ අදාළ කාරණය සම්බන්ධ පැහැදීම මදි විශ්වාසය මදි ඒ නිසා මේ தത്വෙදී මෙහෙම தത്വයක් තිබුණත් එයාගේ මනස මනසේ කෙලෙස් කැපෙන්නේ නැහැ. තව තව කෙලෙස් ඇති වෙන එක විතරයි වෙන්නේ උගුල් වලට යනවා දුෂ්ටිගත වෙනවා සමහර දුෂ්ටි මේ ජීවිතේ ජීවත් වෙනකන්ම අතාරින්න බෑ. ඉතින් මතක තියාගන්න මේවා ලේසි පහසු කාරණා නෙමෙයි. ගොඩාක් අය නිවන් මඟ යනකොට අහුවෙන උගුල් තමයි මේවා. එයාට ශ්‍රද්ධාව නැහැ අදහා ගන්න ප්‍රඥාව වැඩි. ශ්‍රද්ධාවෙන් අර ප්‍රඥාවේ තියෙන ඔලොමොල ගතිය ප්‍රඥාව අර කියන්නේ සීමා නැතුව යන මුරණ්ඩු ගතිය කපලා සමබර කරන්න මෙලෙක් කරන්න ප්‍රමාණවත් ශ්‍රද්ධාව යාගේ ළඟ නැහැ. එතකොට වෙන්නේ යා කපටිකමට වැටෙනවා තරකයෙන් වාදයෙන් තමයි දේවල් එයා ඉස්මතු කරන්න හදන්නේ, දේවල් තහවුරු කරන්න හදන්නේ, ඔප්පු කරන්න හදන්නේ. හිතන්න එපා ඒක නිවන් මඟ කියලා. එතනින් නිවන් මගේ පාර වැරදිලා කියලා මතක තියාගන්න. එතකොට මේ ඕනම කාරණයක් අපිට ඕනම කාරණයක් සම්බන්ධයෙන් හරියට තේරුම් ගන්නත් ඕනම කාරණයක් සම්බන්ධයෙන් හරියට විශ්වාසය ඇති කරගන්නත් මෙන්න මේ காரணා දෙක සමබර වෙන්න ඕනේ. එතකොට ශ්‍රද්ධාවෙන් තමයි විශ්වාසය එන්නේ ප්‍රඥාවෙන් තමයි අදාළ කාරණය විනිවිද දකින්න පුළුවන් වෙන්නේ. එතකොට මේ කාරණාදක සම මට්ටමේ තියෙනකොට තමයි අපි මේ නිවන් දකිනවා කියන්නේ මේ ලෝකේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා තේරුම් ගන්න යන එකක් නෙමෙයි යන්නේ. ඉතින් කාරණයක් සැබෑවටම එහෙමද කියලා තේරුම් ගන්න. පොතේ තියෙනවනේ ගොඩාක් පැතිකඩවල් චතුරාර්ය සත්‍ය කියලා වශයෙන් අවබෝධ කරගන්න පුළුවන්. පටිච්ච සමුප්පාද වශයෙන් ඔහොම ගොඩක් තියෙනවා. ඔය මොන විදියට දකින්නත් අවබෝධ කරන්නත් මේ ධර්මතා දෙක සමබරව තියෙන්න ඕනේ. එතකොට තමයි හරියටම අදාළ කාරණයට මනස එල්ල වෙලා එහි යථා ස්වභාවය තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. එතකොට තමයි කෙලෙස් ප්‍රහාණයක් වෙනවා නම් ඒකත් වෙන්නේ යම්කිසි අවබෝධයක් වෙනවා නම් ඒකත් වෙන්නේ ආන් ඒ වෙලාවට. ඔන්න ඕක තමයි පළවෙනි යුගලය ඉන්ද්‍රිය ධර්ම වලින් සම වෙන්න ඕනේ ශ්‍රද්ධාව සහ ප්‍රඥාව. ඊළඟට දෙවණියට සම වෙන්න ඕනේ දෙවැනියට තියෙන වීරය සහ හතරවෙනියට තියෙන සමාධිය. දෙකයි හතරයි. වීරයයි සමාධියයි සමබර වෙන්න ඕනේ, සමතත්වෙන් තියෙන්න ඕනේ, සම වෙන්න ඕනේ. එතනදී කොහොමද මේක බලපාන්නේ? එතනදී වීරය වැඩි වෙලා සමාධිය අඩු වුණොත් වීරය වැඩි වෙලා සමාධිය අඩු වුණොත් මොකද්ද වෙන්නේ මනසට ඕනම කුසලයක් පිනක් දහමක් භාවනාවක් බණක් අහන්න මේ මොනම දෙයක් හරි කරන්න ගිහිල්ලා එයාගේ මනසේ වීරිය වැඩි වුණොත් මනසේ සාමකාමී සංසුන් මෘදු මොලොක් ගතියක් නෙමේ සමාධිය වටා එකතු වෙලා තියෙන්නේ. සමාධිය කියන එක අඩු වුණොත් එයාගේ හිත විසිරෙන්න පටන් ගන්නවා. කලබල වෙන්න පටන් ගන්නවා. ඉතින් මේක දකින්න පුළුවන් ලේසිම තැන තමයි භාවනා කරද්දී ගොඩක් අය භාවනා කරද්දී ඉක්මනින් නිින්දට වැටෙන්නේ මෙන්න සමා වෙන්න. භාවනා කරද්දී සමහර අයගේ හිත ගොඩාක් දුවන්න පටන් ගන්නවා කලබල වෙන්න පටන් ගන්නවා සීසී කඩ යනවා යන්න පටන් ගන්නවා භාවනා කරන්න කලින් තිබුණටත් වැඩිය හිත විසිරෙන්න ගන්නවා පිස්සු හැදිච්ච වඳුරෙක් වගේ දුවන්න පටන් ගන්නවා ඇයි ඒ ඕනවට වැඩිය වීරිය වැඩි වෙලා ඒක ගැන ඉතින් භාගතුන් වහන්සේ ධර්මයේ දේශනා කරලා තියෙනවා අර එක තැනක් මට මතකයි කෝලිවිස පුත්‍ර සෝණ ස්වාමීන් වහන්සේ කතාව හැම දෙනෙක්ම දන්නවා ඇති උන්වහන්සේ ගිහි කාලේ වීණාවාදකෙක් හොඳ රාජකුමාරයෙක් කොච්චර සැප වින්දාද කියනවනම් උන්වහන්සේගේ යටිපතුල් වල පවා රෝම ඇවිල්ලා තිබුණලු. සාමාන්‍යයෙන් අපේ යටිපතුල් වල රෝම ගස් එන්නේ ඒ ගොරෝසු නිසා. ඉතින් අර සායන්හන්සේ කවදාවත් මහ පොළොව ගිහි කාලේ මහ පොළොව පාගලා නැහැලු. පාවඩ මතින් මල් මතින් එහෙම තමයි උන්වහන්සේට ගිහි කාලේ යන්න ලැබිලා තියෙන එච්චර සැප. ඉතින් ධර්මයේ දවසක් අහන්න ලැබිලා උන්වහන්සේට ගිහි කාලේ ඒ සියලු සැප අතහැරලා මහාන වෙන්න හිතෙනවා. මහා වුණාට පස්සේ උන්වහන්සේට අධික වීරයක් ආවා. ධර්මය ඇහුවාම අන්තිමට සක්මන් කරා උන්වහන්සේ සක්මනේ තමයි අධික වීරය කරලා දැන් යටිපතුල් සෑහෙන මෘදු මොලොක්නේ කොච්චර සක්මන් කළාද කියනවනම් කකුල් පැලිලා සක්මන සක්මනේ ලේ සක්මන් මළුවේ වැලිය අතරලේ භාගතුන් වහන්සේ මේක දැක්කා මේ උන්වහන්සේගේ වීරය අධිකයි සමාධිය නැහැ මදි අඩුයි ඉතින් ඒකෙන් නිවන එන්නේ නැහැ පාර වැරදිලා ඊට පස්සේ තමයි භාගතුන් වහන්සේ වැඩලා මම මේ කතා බොහොම කෙටියෙන් කියන්නේ. වැඩලා උන්වහන්සේ ඒ උන්වහන්සේ සෝණ සාන්නාසේ ගිහි කාලේ උන්වහන්සේට තිබුණු දක්ෂතාවයම තමයි උපමාවට ගන්න වීණාවාදනය. අරගෙන අහනවා මේ ඔබ වීණාවාදකයෙක් නේද? වීණාවේ තත් තද වැඩි වෙලා තිබුණොත් අපි කියන්නේ ටියුන් කරනවා කියලානේ. ඒක සුසර කරන එක. වීණාවේ තත් අධිකව සුසර කළොත් මොකද්ද වෙන්නේ අහනවා. හරි හොඳ මිහිරි හඬක් ගන්න පුළුවන්ද මොකද්ද වෙන්නේ අහනවා. එතකොට සෝනු සාංශය කියනවා නෑ තත් කැඩෙන්න ඉඩකඩ වැඩි. ඒක තමයි මේ වෙලා තියෙන්නේ උන්වහන්සේට. තත් කැඩෙන්න ඉඩකඩ වැඩි. එතකොට පාරෙන් පිට පැනලා අපි බලාපොරොත්තු වෙන වාදනය එන්නේ නැහැ, හඬ එන්නේ නැහැ. ඒ නිසා වීරිය අධික වුණාම වෙන්නේ හිත විසිරෙන්න ගන්නවා, කලබල වෙන්න ගන්නවා. ඒ වීරියෙන් අපි අවුස්සන එකක් කරන්නේ මනස. අධික වීරියෙන්. එතකොට ඒ ඇවිස්සිල්ල මේචල් කරන්නේ වැඩිපුර ටික කපලා කොටලා සමබර කරන්නේ සමාධියෙන්, සමතයෙන්, හිතේ සංසුන්කමෙන්, සාමකාමී කමෙන් තමයි ඒක කරන්නේ. එතකොට මේ සමාධිය සහ වීරිය කියන එක සම මට්ටමේ තියෙන්න ඕනේ මෙන්න මේ හේතුව හින්දා තමයි. අපි අනවශ්‍ය ගොඩක් අය භාවනා කරද්දී අධික වීරයක් අනවශ්‍ය ආයාසයක් යොදනවා හිත එක අරමුණක තියාගන්න. එතකොට වෙන්නේ හිත තවත් විසිරෙන්න පටන් ගන්නවා. ඇවිස්සෙනා වැඩි. ඉතින් හිත එක අරමුණක බලහත්කාරයෙන් ඒකාග්‍ර කරන්න බෑ. ගොඩාක් අය මට ප්‍රශ්න පවා යොමු කරලා තියෙනවා, කමෙන්ට් කරලා තියෙනවා මේ හිත විසිරෙන එක ගැන කෑ ගහලා. මේ කාරණා දන්නේ නැති නිසා තමයි ඒක වෙන්නේ. මොකද ඒගොල්ලෝ හිතනවා මේ ජීවත් වෙලා හිටපු මුළු ජීවිත කාලෙම හිත අරමුණෙන් අරමුණට අරමුණෙන් අරමුණට දුවවලා දුවවලා අර අරමුණේ මේ අරමුණේ රහ බල බල ඉඳලා මේ විනාඩි 5ක් 10ක් ඇස් පියා ගත්තාම ඔක්කොම හරියයි කියලා. එහෙම වෙනවා නම් ඉතින් මේ ලෝකේ කී දෙනෙක් නිවන් දැකලා තියෙනුනේද මේ වෙනකොට? එහෙනම් ඉතින් බුදු වෙන්න බෝසත් කෙනෙක් ඔච්චර පාරමී පුරන්න ඕනේද මේ හිත එච්චර ලේසියෙන්ම මෙල්ල කරන්න පුළුවන් නම් යථාර්ථය තේරුම් ගන්න ඉස්සර වෙලාම ඉතින් මේක අත නෑර පුහුණු වේ දෙන්න ඕන විනාඩි 5ක් 10ක් එකපාරට ඉඳගත්තර මේක වෙන්නේ නැහැ ඒ තමයි මනසේ ස්වභාවය එයා පිස්සු හැදුණු වඳුරෙක් වගේ අත්ෙන් අත්තට පැනලා තමයි පුරුදු ඒ නිසා අපි මේ සාමාන්‍ය මනසට කියන්නේ මංකි මයින්ඩ් එකක් කියලා වඳුරු මනසක් අපිට තියෙන්නේ බලන්නකෝ වඳුරෙක් දිහා රිලවෙක් දිහා එක තැනක එක මොහොතක් නිස්කලංකව ඉන්න පුළුවන්ද කියලා ඉඳගෙන හිටියත් අරේ බලනවා මෙහෙ බලනවා කහනවා ළඟ ඉන්න කෙනාගේ ඇඟ හරි අල්ලනවා මොනවා හරි යාට නිස්කලංක මනසක් නැහැ. අන්න ඒ හා සමානයි අපේ මනස. ඉතින් එහෙම මනසක් මේ විනාඩි 5කින් 10කින් එක අරමුණක ඒකාග්‍ර කරන්න බෑ. ඉස්සෙල්ලා ඒ අතාරදය තේරුම් ගන්න. ඉතින් ගොඩක් අය දත කාගෙන එක අරමුණක හිත ගන්න තටමනවා. එතකොට වෙන්නේ හිත තවත් කලබල වෙනවා. ඒ නිසා ඒකට සමාධිය අවශ්‍යයි. වීරය වැඩි වුණොත් තමයි ওই தත්ත්වෙ එන්නේ. ඉතින් ඊළඟට යම් කිසි තැනකදී සමාධිය වැඩි වෙලා වීරය අඩු වුණොත් මොකද්ද වෙන්නේ? සමාධිය වැඩි වෙලා වීරය අඩු වුණොත් මොකක් වෙයිද? මෙන්න මේ தত্ত্বය තමයි ගොඩක් අයගේ මනසට කම්මැලි ගති, නිතිබර ගති එන්නේ. භාවනා කරද්දී මේක හොඳට තේරෙනවා ඇති. භාවනා කරන ගොඩා යන ගොඩාක් අය නිදි කිරනවා අන්තිමට. නින්දට වැටෙන්නේ මේ තැනදී මනසේ අර තිබුණු රළු පරළු ගති, මනසේ තිබුණු කලබල ගති පොඩ්ඩක් එහෙම වෙලා හිතේ තිබුණු දැඟලිල්ල පොඩ්ඩක් අඩු වෙලා යන්තම් පොඩ්ඩක් නිස්කලංක වෙන්න පටන් ගන්නකොටම ඒගොල්ලෝ ඒ නිස්කලංක ගතියට වහ වැටෙනවා. ඊට පස්සේ හිත ඒකට ඇලිලා ඒක ඔස්සේම යනවා විනා ඒ හිත ඒ තමන් ගත්තු අරමුණේ එක දිගට පවත්ත ගන්න තරම් ප්‍රමාණවත් වීරයක් නැති වෙන්න ගන්නවා ඉක්මනටම. නැති වෙච්ච ගමන් ඔන්න හිත හේ බානවා, කඩා වැටෙනවා, නින්දට වැටෙනවා. ඉතින් මේක පර්යංකේදී විතරක් නෙමෙයි සෑම තැනකදීම මේ මේ தત્ත්වය හට ගන්නවා සෑම ක්‍රියාවකදීම වීරිය අඩු වෙලා සමාධිය හිතේ තැම්පත් ගතිය නිස්කලංක ගතිය වැඩි වෙච්ච ගමන් අපිට නිින්ද එනවා. ඉතින් අර උපමාවේ අර සෝණ ස්වාමීන් වහන්සේගේ උපමාවේදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා දැන් කලින් කිව්වේ තත්වල සුසරවීම වැඩි වුණොත් ඒවා කැඩෙනවා කිව්වා. ඊට භාගතුන් වහන්සේ ඒවා බැරි වෙලා හරි ඒ තත් බුරුලට සුසර කරොත් හරි ගානට නැතුව බුරුල වැඩි. එතකොට මොකද්ද වෙන්නේ? ඒත් එහෙමයි ඒ ඒ ඒ වීණාවෙන් ගන්න පුළුවන් වාදනය හරි හඬ එන්නේ නැහැ. ඇයි තත් බුරුල් වෙලා තමයි සුසර වෙලා තියෙන්නේ. හරි ගානට නැහැ. ආන්න වගේ සමාධිය වැඩි වෙලා වීරිය අඩු වුණොත් සමාධිය වැඩි වෙලා වීරිය අඩුනොත් එයා හේ බානවා. සුසර වෙන්නේ හරියට නිදිබර ගතියට තමයි වැටෙන්නේ. ඉතින් මේ මේ ධර්මතා මේ ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි වීරියයි සමාධියයි මේ ධර්මතා පරයන්කේදී විතරක් නෙමෙයි වෙන්න ඕනේ. මොකද නිවන කියන එක අපිට පරයන්කේදීම සාක්ෂාත් වෙනවා කියන්න බෑනේ. එක්කෙනෙක් මගෙන් ප්‍රශ්නෙකුත් අහලා තිබුණා මේ නිවන් දකින්න පුළුවන් පරයන්ක භාවනාවේදී විතරයිද කියලා. බලන්නකො ඉතින් අතීතයේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ කාලේ කතාවල පවා තියෙනවද පරයන්කේදී විතරයි නිවන් දැකේ කියලා කොච්චර සාක්ෂි තියෙනවද පරයන්කෙන් තොරව නිවන දැකපු අය. ඒවවත් මතක නැහැ හරියට. ඉතින් මේ අහනවා පරයන්කේ විතරද නිවන එන්නේ නැහැ. පරයන්කය කියන්නේ හිත හදන්න තියෙන එක ඉරියව්වක් විතරයි. භාවනා කරන්න තියෙන එක ඉරියව්වක් විතරයි. අවදියෙන් ඉන්න ඕනම වෙලාවක් භාවනාවක් කරගන්න පුළුවන්. බලන්න සතිපට්ඨාන සූත්‍රයේ සම්පජාඤ්ඤ පබ්බය කියන එක ගිහිල්ලා බලන්න. භාගතුන් වහන්සේ මේ සතිය පිහිටවන්න කොයිතරම් ක්‍රම ටිකක් කියලා තියනවාද කියලා. ඉතින් ඒ නිසා අපි දන්නේ නැහැ කොයි වෙලාවෙ අපිට මේ කෙලෙස් කැපීම, කෙලෙස් ප්‍රහාණය, මාර්ගඵල අවබෝධය, නිවන කියන එක එන්නේ කොයි වෙලේද කියන අපි දන්නේ නැහැ. ඒ නිසා මේ මේ ඉන්ද්‍රිය ධර්මවල සමතාවය ඕනම මොහොතක තියෙන්න ඕනේ. ඕනම කටයුත්තකදී. එතකොට දැන් මේ ඉන්ද්‍රිය ධර්ම පහක් තියෙනවානේ. ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියලා. දැන් මේ පහෙන් සම වෙන්න ඕනි යුගල දෙකක් තියෙනවා. ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි වීරය සමාධියයි. යුගල දෙකක් දැන් හරි. දැන් ධර්මතා හතරක් ඉවරයි. එතකොට පස්වෙනි එක පස්වෙනි එක තියෙන්නේ මැද්දෙන්. ඒ කවුද? මැද්දෙන් ඉන්නේ කවුද? එයාට සම වෙන්න තව කවුරුවත් ඕනේ නැද්ද ඒ කියන්නේ. දැන් එක්කෙනා ඉතුරු වෙලා තියෙන්නේ. කවුද මේ මැද්දෙන් ඉන්නේ? සතිය. එතකොට එයාට සම වෙන්න කවුරුත් ඕනේ නැද්ද? කවදා හරි ඔයගොල්ලන්ට හිතිලා තියෙනවද මෙහෙම දේවල් ඇයි මෙහෙම වුනේ කියලා? ඇයි භාග්‍යතුන් වහන්සේ මේ විදිහට දේශනා කළේ මේ සතිය කියන එක මැද්දෙන් තියලා ඉතුරු ඒවා දෙපැත්තට තියලා සම කරන්න ඕනේ. දැන් සතිය තනි වෙලා එයාට මොකද්ද කරන්න තියෙන්නේ? හිතිලා තියෙනවද? ඇයි භාග්‍යතුන් වහන්සේ මෙහෙම දේශනා කළේ කියලා? හිතෙන්නේ නැහැ. මේකට හේතුවක් තියෙනවා. මේ ධර්ම හතරට මැද්දෙන් මේ සතිය කියන චෛතසිකය තියෙන හේතුව තමයි මේ ධර්මතා හතරටම වඩා ඉහළින් සතිය කියන එක තියෙන්න ඕනි නිසා ශ්‍රද්ධා විරිය සමාධි ප්‍රඥා කියන ඒ ඉන්ද්‍රිය ධර්ම හතරටම වැඩිය ඉහළින් තියෙන්න ඕනි සතියයි. ඒකට හේතුවක් තියෙනවා. මොකක්ද එතකොට හේතුව? හේතුවක් තියෙනවා ඒ සතිය තනි වෙන්න සහ සතිය ඉතුරු ඉන්ද්‍රිය ධර්ම හතරටම වැඩිය ඉහළින් තියෙන හේතුවක් තියෙනවා. ඒකට හේතුව තමයි මේ සති චෛතසිකයට තමයි සියල්ලම පේන්නේ. එයා තමයි අවධානය දෙන නිරීක්ෂණය දෙන චෛතසිකය. සතියේ සතිය විසින් කරන්නේ ඒක. වර්තමාණයට අවධානය දෙන එක, වර්තමාණයට අවදි වෙන එක නිරීක්ෂණ කෘත්‍ය කරන්නේ සති චෛතසිකය විසින්. එයාට පේනවා මේ ශ්‍රද්ධාව අඩු වැඩි වෙන හැටි, ප්‍රඥාව අඩු වැඩි වෙන හැටි, වීරිය අඩු වැඩි වෙන හැටි, සමාධිය අඩු වැඩි වෙන හැටි. ඒගොල්ලන්ට වෙන්න ඕනි මොනවද, කරන්න ඕනි මොනවද? ඒ ඒ සිද්ධ වෙන සියල්ල එයාට තමයි පේන්නේ. එයා හරහා තමයි මේ ධර්මතා හතර සමබර වෙන්නේ. ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි වීරියයි සමාධියයි සමබර වෙන්නේ සතිය හරහයි. ඒ නිසා තමයි මේ ධර්මතා හතරට වඩා ඉහළින් සතිය කියන එක තිබිය යුතු වෙන්නේ. ඒ නිසා මෙන්න මේ හේතුව හින්දායි අපි කියන්නේ මේ වැඩිපුරම මුල් තැන දෙන්න තියෙන්නේ සතිමත් වීම සඳහා කියලා. සිහිය තියෙනවා නම් අනිත් ಗುಣ හතර පහසුවෙන්ම ලෙහෙසියෙන්ම වැඩෙනවා. හැබැයි අපි මොකද්ද කරලා තියෙන්නේ? අපි මුල් තැන දීලා තියෙන සතියේද? නෑ අපි සතිය වීසි කරලා ශ්‍රද්ධාව පස්සේ දුවනවා ඒකෙන් සියල්ලම විසඳ ගන්න පුළුවන් වෙයි කියලා හිතලා. වීරිය පස්සේ දුවනවා ඒකෙන් ඔක්කොම විසඳේ කියලා හිතලා. සමාධිය පස්සේ දුවනවා ඒකෙන් නිවන හම්බෙයි ප්‍රශ්න විසඳේ කියලා. ප්‍රඥාව පස්සේ දුවනවා ඒකෙන් ඔක්කොම හම්බෙයි කියලා. ඒ නිසා තමයි ලංකාවේ ගොඩාක් සම්ප්‍රදායික බෞද්ධයන්ට පාර වැරදිලා තියෙන අන්න එතන. එතන තමයි වැරදුණු තැන. ඔබ බාරගත්තත් නැතත් ඒක තමයි ඇත්ත. මේ සතිය විසික් කරලා අනිත් දේවල් පස්සේ දුවපු හින්දායි ඔබට වැරදුනේ. මේ නිසා තමයි මතු පිටින් මේ ධර්මය මේ ශාසනය අල්ලගෙන ඉන්න අයගේ ජීවිතවලට සහනය සැනසීම එන්නේ නැත්තේ. ගැටලුවකදී නැගිටින තේරෙන්නේ නැත්තේ. ගැටලුවකට මුහුණ දෙන්න තේරෙන්නේ නැත්තේ. දුක සැප එක ගනුදෙනු කරන විදිහ තේරෙන්නේ නැත්තේ මෙන්න මේ හේතුව නිසායි. ඉතින් ඒ නිසා මේගොල්ලෝ අන්තිමට පුරුදු වෙලා ඉන්නේ දුකක් කරදරයක් වේදනාවක් ආවහම යදින්න. සැප යදිනවා දුක එපා කියනවා. ආශිර්වාද ගන්න තමයි බලාපොරොත්තු වෙලා තියෙන්නේ. ප්‍රාර්ථනා කරලා දේවල් ලබා ගන්න තමයි බලාපොරොත්තු වෙලා තියෙන්නේ. ඊළඟ ආත්මයට නිවන කල් දාන්න තමයි මම තේරුම් ගන්න තියෙන්නේ. දිව්‍ය ලෝකේ යන්න පින්කම් කරන්න ඔච්චරයි. ඔතනින් නතර වෙලා. ඇයි ඒ? ශ්‍රද්ධාව, වීරිය, සමාධිය, ප්‍රඥාව පස්සේ දුවපු නිසා. මේක සිද්ධ වෙන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. සතිය විසික් කරා. ඒක තමයි මේ ලංකාවේ ගොඩාක් සම්ප්‍රදායික සිංහල බෞද්ධයාට වැරදුනේ. ඒ නිසායි අද වර්තමානයේ බෞද්ධයෝ මෙච්චර ආතතිය අසහන ගන්නේ. පුංචි කාරණාවක් මෙතනදී එකතු කරනවා. මේ අපිට ඇවිල්ලා තියෙන ප්‍රශ්න වසංගත තත්ත්ව හමුවේ මිනිස්සු හැසිරෙච්ච විදිහෙන් තේරුණා. මට නම් හිතුණා මට තව ටිකක් කැලයක් අස්සට යන්න තියෙනවා නම් කියලා. මේ හිතුණා මේ මිනිස්සු ඇත්තම ධර්මයේ අරගෙන නෙමෙයි ඉන්නේ මේ මේ වසංගත තත්ත්වයේ හමුවේ මේ තිබුණු ප්‍රශ්නය හමුවේ මිනිස්සු හැසිරෙච්ච විදිය ඔබ ඔබේ හදවතට තට්ටු කරලා බලන්න. ඇත්තම බෞද්ධයෙක් විදිහටද හැසිරුනේ? භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් විදිහටද ධර්මයක් තේරුම් ගත්ත කෙනෙක් විදිහටද හැසිරෙන්නේ? නෑ තේරිලා නෑ මොන්න තරම් බණ ඇහුවත් උදේ පටන් රෑ වෙනකම් බණ ඇහුවත් මොන තරම් සිල් සමාදන් වෙනවා කුවත් පින්කම් කරනවා කුවත් බණ පොත් කියවලා තිබුණා කුවත් මොන දැනුම තියනවා කුවත් හැසිරුණු විදිය අන්තිමයි හැසිරුණු විදිය අන්තිමයි මොන තරම් මනස විපරීත වුණාද මොන තරම් බයෙන් දැඟලුවාද මොන තරම් අනුන්ට චෝදනා කළාද දොස් කිව්වද සාප කළාද ධර්මයක් තේරුම් ගන්න කියලා තේරෙන්නේ නැහැ අන්න ඒ නිසා කියන්නේ මේකට ප්‍රායෝගික පුහුණුව අවශ්‍යයි. මේ අතා කාරණා දන්නේ නැහැ මේ සාසනය මතු පිටින් අල්ලගෙන තමයි තියෙන්නේ. පොඩ්ඩක් මේක තේරුම් ගන්න මම පොඩි දෙයක් මතක් කරන්නම් උදාහරණයකට බලන්න පින්කමක් කරන තැනකට ගිහිල්ලා පැත්තකට වෙලා බලන් ඉන්න එතන ඉන්න අයගේ හැසිරීම රටාව දිහා ඒගොල්ලෝ මොන අර්ථයකින්ද එතන කටයුතු කරන්න කියලා හිතා ගන්නවත් පුළුවන් ඔයගොල්ලන්ට ඒගොල්ලන්ගේ මනස වැඩ කරන්නේ මොන විදිහටද එතනදී කියලා තේරුම් ගන්න පුළුවන්ද ගිහිල්ලා බලන්නකො චුට්ටක් පින්කමක් කරන තැනකට ඉතින් ඒ නිසා මතක තියාගන්න මේ හිත හදන වැඩේ කරන්නේ නැතුව ඔබ මොනවා කළත් වැඩක් වෙන්නේ නැහැ. ඒකට අවශ්‍ය සතිමත් බවයි. සතිය කියන්නේ කුසල චෛතසිකයක්. සතිය කියන්නේ කුසල චෛතසිකයක්. හොඳට මතක තියාගන්න අභිධර්මයේ දන්නයි දන්නව ඇති. සතිය කියන්නේ කුසල චෛතසිකයක්. එහෙනම් ඒකේ තේරුම මොකද්ද? ඒ කියන්නේ සතිය කුසල චෛතසිකයක් නම් සතිය හැම කුසල සිතකම තියෙනවා කියන එකයි ඒකේ තේරුම. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ සතිය කියන්නේ වර්තමාණයට අවදි වෙනවා කියන එක නම් හැම කුසල් සිතකදීම අපි ඉන්නේ වර්තමානයේ. ඉතින් මේකවත් තේරෙන්නේ නැති සමහර අය එක්කෙනෙක් මට මතකයි කමෙන්ට් එකක් දාලා තිබුණා. වර්තමාණයට අවදි වෙන්න පුළුවන් රහතන් වහන්සේට විතරයි අපිට බෑ කියලා මට චෝදනා කරලා තිබුණා. ඉතින් මේ කියන කාරණාවවත් තේරුම් ගන්න තේරුම් ගන්න බැරි වුණු අය තමයි අද සිංහල බෞද්ධයෝ විදිහට ඉන්නේ. මේ කුසල සිත් හැම එකකම සතිය කියන එක තියෙනවා නම් සතිය කියන්නේ වර්තමාණයට අවදි වෙනවා කියන එක නම් හැම කුසල්සිතකම අපි ඉන්නේ වර්තමානයේ. ඉතින් රහතන් වහන්සේ ස්ථීර වශයෙන් වර්තමානයේ ඉන්නවා වෙන්න පුළුවන්. ඉතින් එතෙන්ට එකපාරට අපිට යන්න බෑ. අපි ක්‍රමානුකූලව ප්‍රතිපදාවකින් තමයි මේක පුහුණු කරන්න ඕනේ. ආන්න මෙන්න මේ කාරණා දන්නේ නැති නිසායි ගොඩක් අය ආතති අසහන ප්‍රශ්න දුක් එක්ක ජීවත් වෙන්නේ. ඒවා වැඩි ගොඩක් අයට. ඇයි? හිත හදපු නැති නිසා. ඉතින් ඇත්තටම හැම ප්‍රශ්නයකටම උත්තරයක් තියෙනවා. ඔබ හිත හැදුවනම්. ඒ නිසා මතක තියාගන්න මේ හැම දෙයකම මුල් වෙන්නේ ඉහලින් තිබිය යුත්තේ සතියයි. එයාට පුළුවන් ශ්‍රද්ධාව, වීරිය, සමාධිය, ප්‍රඥාව කියන ඉතුරු ඉන්ද්‍රිය ධර්ම සුදුසු විදිහට හසුරවන්න එයාට හැකියාව තියෙනවා. උපමාවක් කියනවා නම් හරියට අශ්වය හතර දෙනෙක් යොදපු රථයක් වගේ. ඉස්සර තිබිලා තියෙනවනේ මේවා. හතර දෙනාගෙම තෝන් ලනුව තියෙන්නේ මැද ඉන්න රියඳුරාගේ අතේ, රතාචාර්යා අතේ. එයා ඒ හතර දෙනාම ගැන හොඳ අවධානයකින් හිටියොත් තමයි එයාට හරියටම මේ හතර දෙනාගේ තෝන්ලණුව අල්ලන විදිහ තේරෙන්නේ. ඒ අනුව තමයි හතර දෙනා සමබරව අරන් යන්න පුළුවන් වෙන්නේ. ඒ අනුව තමයි රතය සමව ගමන් කරන්නේ. නිවනත් ඒ වගේ. ඒ නිසා මතක තියාගන්න මේ සත්‍යමත් බව පුරුදු කරන කෙනාට ජීවිතේ කවමදාවත් වරදින්නේ නැහැ. එයා ටිකෙන් ටික ටිකෙන් ටික ඉහළටම තමයි යන්නේ. පහළට යනවා කියලා එයාට හිතෙනවා ඇති. හැබැයි එයා දන්නේ නැති වුණාට එයා යන්නේ ඉහළට. ඒ නිසා මතක තියාගන්න මේ ඉන්ද්‍රිය ධර්ම සමතාවයේ ප්‍රධාන කාර්ය කරන්නේ සතිය විසින් සතිමත් බව විසින්. ඒ නිසා අපි මේ තරම්ම ඔබට මේ සතිමත් බව පුරුදු කරන්න කියන්නේ එදිනෙදා ජීවිතයේදී උත්සාහ කරන්න කියන්නේ. ඉතින් පුරුදු කරන්න සතිමත් බව ඒ හරහා තමයි අධ්‍යාත්මයට නිවනට යන පාර වැටිලා තියෙන්නේ. ඉතින් ඔබට ඔබ හිතනවට වැඩිය සාමකාමීව ඔබ හිතනවට වැඩිය පෞරුෂයකින් ඔබ හිතනවට වැඩිය ධෛර්යයකින් ඔබ හිතනවට වැඩිය අවබෝධයකින් වැටහීමකින් සැනසීමකින් ඔබට නිවන් මඟ අධ්‍යාත්මික මඟ යන්න පුළුවන් වෙයි. ඔබ හිතනවට වැඩිය පහසුවෙන් ප්‍රශ්නවලට දුකට වේදනාවට මුහුණ දෙන්න ඔබට හැකියාව ලැබෙයි. සතිමත් බව පුරුදු කරනවා නම්. තෙරුවන් සරණයි.